ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ හඳුන්වාගත්ත පරිදි හඳුන්වා දුන් පරිදි මේ වෙලාවෙන් කළ තියෙන ප්‍රශ්න විචාරාත්මක සටහනක් සඳහායි අපි ඊයේක පළවෙනි වතාවට ක්‍රියාත්මක කළා. අදත් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. ඒ අතර වාරයේදී අපි සාදරයෙන් ආරාධනා කරනවා සභාවට වෙනත් ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න මාතෘකාව ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. සතිವಾರයේ ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න එකින් එක සභාවට ඉදිරිපත් කරන විදිහට අපි රජී මහත්මයාගේ ආරාධනා කරනවා කියලා හිතමු. අවසරයි ප්‍රියමඳුනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පුරුදු කරන්නේ ආනාපාන සති භාවනාවයි. එෙහිදී ටික වේලාවකින් කිසිත් නොදැනියයි වරහන් ඇතුලේ හුස්ම රැල්ල නැවත ආවිද වූ විගස ආනාපාන සතියම වඩමි. මෙසේ පැයක පමණ සිටිය හැකිය. නමුත් අතරතුර දුර්වල සිතිවිලි ඇති වී නැති වී යයි. නමුත් කිසි දිනක එළිවැනි තත්වයක් අත්දැක නැත. මායන ගමන නිවැරදිද? තවදුරටත් භාවනාව වඩාගෙන යාමට උදෙස් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව මෙන්ම නිවන අවබෝධය වේවා. විස්තර අයි අපි සාකච්ඡා කරන ප්‍රශ්න වලටදී හොඳයි. නමුත් මේකෙදි මේ ඉදිරිපත් කළ ප්‍රකාශයේ පළවෙනියෙන්ම ලියලා තියෙනවා මම කරන්නේ ආනපාන සති භාවනාව. ඉතින් ටික වේලාවකින් ඒක නොදෙනී යනවා කියලා. ඒකට අනිවාර්යයෙන්ම අතරමැද හිස්තනක් තියෙනවා. මේ නොදැනෙන්න ඉස්සලා දැනෙනවනේ මොනවද දැනුනේ කියන එක. මේක නොකිය ඉන්න එකයි මේකේ තියෙන මේ වංචනික වැඩි. එනිසා මේ දීපෙකන කැමැතිද සභාවට මේ අපි ආදර්ශයක් පෙන්වන්න ඕන නිසා දැනෙන වෙලාවේ නොදැනෙන එක හොඳයි. මම ඒක මම ඒකට එන්නම් විස්තර කරන්නම්. දැනෙන වෙලාවේදී මොකද්ද දැනන කියන එක පොඩ්ඩක් වාක්‍ය දෙකකින් එකතු කරන්න කැමති මේ ප්‍රශ්න දීප එකනවා. ඒකදී මම අහපු ගමන් ගොළු වෙනවා. ඉතින් ඒකකොට මම ඒ කඳු කැඩෙනවා වගේ. යම නොදැනෙන බව හරි. දැනෙ නොදැනෙන්න ඉස්සර වෙලා මම ආනපනේ ඉන්නේ. මට මොනවද දැනුනේ කියන එක අපිට කරුණා කරලා උසාවියට දෙන්න කට උත්තරයක් අද්දුටුවේ ප්‍රත්‍යක්ෂයක් කැමති නැද්ද? අපි එමන යනවා ඊගාවකට මම බලන්න මේ ඒකට උත්තර දෙන්න මේ ටිකට මේ තමන්ගේ අත්දැකීම් ටික එකතු කරන්න බැරි නම් මට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. මට මොනකට මුළු රැට් එකම ඔච්චරයි මට ඕන කරන්නේ. භාවනා කරනකොට මොනවද දැනුනේ කියලා. නොදැනෙන පැත්තයි, බාහිර අරමුණුයි, ලෙඩ දුක්ඛාපේවයි, ඒව මොනවා කතා කරත් කිසිම හර හරයක් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ ආනාපානික ගිවිසගත්තා නම් ආනාපානිය දැක්කම මොනවද දැක්කේ කියන එක. ඒ නිසා බලමු ඉස්සරහා ප්‍රකාශන වල එහෙම දේවල් තිබුණොත් අපි ඉදිරියට යන්න. ඒ නැත්නම් මේ කෙනා කරගෙන යන විදිය හරි භාවනාව. නමුත් හරි නැත්තේ මේ මං ඉල්ලනකොටවත් කියන්නේ නැති එක විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විටදී මාගේ වම් කකුලට සහ දකුණු කකුලට වැලි පෑගෙන අතර වම් කකුලට වඩා බරකින් දකුණු කකුල වැදීම පවතී. ඒක ඒක අර ඉසලා ඉසලා අතර ප්‍රශ්නට අවශ්‍ය කරන උත්තරය එතන තියෙනවා. නමුත් මේක මේක ප්‍රශ්නයක්ද මේක ප්‍රකාශනයක්ද මේක නැත්තම් මොකක්ද කියලා නැහැ. කෙසේ නමුත් අර සක්මන් කිරීම කරනකොට දැනෙන දේ කියන්න උත්සාහ කරලා තිනවා. මේක මේ තව දියුණු කරන්න නම් නැත්නම් මේක 100 100ක් ලකුණු ලබන්න නම් මතක් කරන්න මම සක්මන් භාවනා කියන්නේ මම වම තියනවා ඒක තමයි අරමුණ සාඳුනා දෙක වෙලාවයි මම වම කියලා මෙනෙහි කරනවා එතකොට මට වැලි පෑගෙනවා දැනෙනවා දකුණ තියනවා නැත්නම් දකුණු පාය එතකොට මම දකුණ කියලා මෙනෙහි කරනවා මට වමට වැඩිය බරට දැනෙනවා ඔන්න ඔය කරුණු තුන කියවෙනවා අරමුණ මොකද්ද මෙනෙහි කිරුවේ කොහමද වැටුනේ කොහමද 100 100ක් ලකුණු ලැබෙනවා ඉතින් අපි තවත් තුනක රිට්‍රීට් නැමේ 10ක් හිටියත් කවදාකවත් මේ මොකක්ද කතා කරන්නේ? ඒක කොහොමද භාවනාවට නැංගුවේ? කොහොමද මෙනෙහි කරේ? මෙනෙහි කරලා පස්සේ මොනවද වැටුනේ කියන එක මොන්න තරම් අපේ සාමාන්‍ය බුද්ධි ලෝකේ තිබුණත් එළියට ගන්න අමාරුයි මෙන්න මේකටයි කෙලස් කියලා කියන්නේ. ඒ නිසා අපි පොදු සටනක් ඉදිරිපත් කරන්න ඕනේ. අනම්මනම් එපා මොකද්ද කතා කරන්නේ අරමුණ කොහොමද ඒක මෙනේ කිරුවේ මෙනේ කරාද මොනවද වැටුනේ ආන්නේ සරල කාරණාවක් තියෙනවා මේ දවස් හතරක වැඩේ මේ සිද්ධ වෙනවා. නමුත් ලේසි නෑ අපේ හිතේ තරම්ම වංචනිකයි. අපේ හිතේ තරම්ම ෂටයි. කවදාවත් යන්නේ කොහෙද කියලා ඇහුවොත් යන තැන කියන්නේ මල්ලේ පොල් කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නැති කරන්න අපි උත්සාහ කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්කේ වාඩි වී ටික වේලාවකින් සිත සමාධිගත වේ. හුස්ම රැල්ලේ සිත පිහිටුවාගත් විට ප්‍රශ්වාස වාතය උඩුතලයේ ගැටි මෘදු වේලාව මද වේලාවකින් ටිකෙන් ටික තුනී වී යන අයුරු දැනේ. විනාඩි 45ක් පමණ සිතට එන අරමුණු ඉවත් කරමින් භාවනාවේ සිටන විට සිත අවදිව සිටියදී කය නිදා වැටෙන බවක් දැනේ. තවත් තවත් විනාඩි කිහිපයකින් සිතත් කයත් දෙකම නිින්දත් නොනිින්දත් අතර ස්වභාවයක් දැනේ. බාහිර ශබ්ද ඇසුණත් මා සිටින්නේ නින්දේද යන්න අවබෝධ කරගත නොහැක. නැගිට සක්මන් භාවනාවේ යෙදුණත් නැවත භාවනාව මුල සිට ආරම්භ කිරීමට සිදුවේ. මට සක්මන් භාවනාවේදී සිත සමාධිගත වන බවක් තාම නොදැනේ. මේ தત્ත්වය භාවනාවේ ඉදිරි ගමනට බාධාවක් යයිද සිතේ. මෙය වළක්වාගෙන භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම තුන්වෙනි වතාවටත් ඒකමයි කියන්නේ. ඒ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ මේ පත්‍රිකාව මෙයාට ලැබෙලා නැද්ද? ඔක්කොටම ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඒක කරුණා කරලා කියවන්න. ඒක ලියන්න ආරමුණ මොකද්ද? මෙනේ කිරුවේ කොහොමද? නැටුනේ මට සමාධියක් ඇවිල්ලා තියෙනවා කියනවා. මට සමාධියක් නැහැ කියලා කියනවා. අපබ්‍රංශනේ. ආශ්වාසයෙන් දබතු වුණා. ආශ්වාසය මෙනේ කරද්ද වැටුනේ. ඒක එක තැනක ලියලා තිනවා. ආශ්වාසය මෙනේ කරනකොට සුලඟ උඩුතොලේ වදිනවා දැනගෙන ප්‍රශ්වාසය ගන්න නැහැ. ඒකල කියන ඉස්සරහට යනකොට අන්ධබන්ද වෙනවා. ඉතින් මාත් බලන්නේ මේ අන්ධබන්ද නොවෙන්නයි ඉර ඇඳලා පෙන්වන්නේ. ඉතින් ඉර ඇඳලා තියෙන එක යන්නේ නැතුව එකපාරට ඈත ගැඹුරු විස්තරයක් කිව්වත් එහෙම නැත්නම් මේ අතරමඟදී අඛණ්ඩ සතිය නැත්තම් අනිවාර්යයෙන්ම කරකොල ඇතැරිය වගේ වෙනවා. ඒ කරකොල අතාරින්න වෙන මොනවටත් නෙවෙයි අර මුල් මුල් පියවරවල ටික පිරිසුදු කරගත්තේ නැති නිසා. ඉතින් පිරිසුදු කර ගැනීමට සම්පූර්ණ කෝවේ දාලා උණු කරලා ගන්න ඕනේ. අපි මේ ඉදිනදා කරන වල්පල් කතාවල් සහ කාරණාට අදාළව කතා කිරීමයි කියන්නේ සම්පූර්ණ දෙකක්. ඒ නිසා කියන වල්පල් කතා කරන්නම එපා. කතා කරපු ගමන් මේ පැතර ගන්න බෑ. නිසා වල්පල් කතාව නතර කරලා භාවනාවට අදාළදී ආශාස කරනදී ආශාස කියලා තේරෙනවද මෙනී කරාද මොකද්ද ආශාස කරනකොට වැටුනේ. ප්‍රසවාස කරනකොට මේක ආශ්වාසය නෙවෙයි ප්‍රශ්වාසය කියලා දන්නවද? ඒක ප්‍රශ්වාසය කියලා හෝ පිට කරනවා කියලා හෝ මෙනෙහි කරාද? මොනවද වැටහුනේ? ওই කාරණා තුනෙන් දැන් තුන් පොලක් ප්‍රකාශන තුනක් ගත්තා. ඒකෙදී දෙවෙනි එකේ විතරක් උත්සාහයක් කරන් තිබුණා. ඒකට ප්‍රශංසා කරන්න ඕනේ අංග සම්පූර්ණයි. තුන්වෙනි එකෙන් අපිට පේනවා එහෙම ගුණයක් නැතුව ගියොත් ඉස්සරහට යනකොට කරකොලක් ඇතිවෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. ඉන්නේ කරකොලතෑරිය ගතිය නැත්නම් සැකය එහෙම නැත්නම් දෙගිඩියාව නැතිකරණ්ඩයි අපි හරියට ඉරක් ඇඳලා කියන්නේ ඉර දිගේ කපාන ඵලයක්, ඉර දිගේ ඇඳගෙන ඵලයක් කියලා. ඉතින් ඒක පිළිගන්න මේ මේ උත්තර දෙන්න තියෙන අකමැත්ත නිසා මට පේනවා පිළිගන්න අකමැත්තක් වගේ තියෙනවා. මේක නෑ පොඩි ළමයින්ගේ. පොඩි ළමයෙකුට කිව්වනම් හරියටම ඌටක් ගන්නකොට කියෝ වහන්සේ කියන්නේ තේරෙන්නේ නැහැ තියෙන එක පිළිවෙත කියන්නේ කියලා. කිව්වට තේරෙන්නේ කතා කරන. මේ නාකි වැඩිකම තියෙනවා. නාගේ වැඩිකම තියෙන්නේ. කියන දේ මොනම විදියකින්වත් තේරුම් ගන්න යන්නේ නැහැ. තේරුම් ගන්න නැතුව Taman ඕන දේ ඒ පැත්තට මාව හරව ගන්න හදනවා. පමා වැඩි. මම හැරෙන්නෙත් නැහැ. ඔක්කොටම ඕන කියලා තියෙන මයත් එක සමාධියට යන්න. මට කිසිම කෙනෙක් එක්ක සමාධියට යන්න ඕන නැහැ. මට තුල තියෙන සතිය පිහිටවන්න. සතිය පිහිටවන තම මුණ ගැහිච්ච අරමුණ මොකද්ද කියන්නේ? මෙනෙහි කරාද කියන්නේ වැටුණ දෙයක් කියන්නේ. මේ හැම එකකම තියෙනවා. මට කිසිම වෙහෙසක් නැහැ වැඩේ. එන ඕනම ප්‍රශ්නයක් ආවොත් දහසරයක් හරි මම මේකම කියන්නේ. ඒ නිසා ඒ මම නැවතත් අහනවා ඒ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ කොලේ ඔක්කොමලා කියවල. ඊට පස්සේ මීට පස්සේ මේවා ලියන්නේ ඉස්සෙල්ලා ඒ කොලේ බලන්න. මූල කර්මස්ථානේ මුදුන්පත් වෙච්ච දැන් පටන් ගන්න අරමුණ මොකද්ද කියන්නේ මෙනෙහි කරේ හැටි කියන්නේ වැටුණ හැටි කියන්නේ. එක දවසයි කරන්න ඕනේ. කෙරුවට පස්සේ බොහොම ඉක්මනට අල්ලලා යනවා. නමුත් අපි නැමෙන්න කැමති නැති ගතිය. දලදඬු ගතිය, ඔලොමල ගතිය නිසා එකම දේ කරගෙන කරගෙන යනවා. ඒ නිසා මේක ඍජු භාවය ඇති වෙන්න ඔය කියන ප්‍රශ්නය ඇති කර තියෙන සැකය නැති කරන්න නම් මුලක ඉඳලා අත අත ඉර ඇඳගෙනම යන්න. අරමුණ දිගට මෙනෙහි කරගෙන යන්න. මෙනෙහි කරනකොට අරමුණ වැටහිච්ච හැටි විපරිණාමය වෙච්ච හැටි තියෙනවනම් ඇත්තටම මම ඉඳලා කමටහන් සුද්ධ කරන්න ඕන වෙන එකක් නෑ. පිසිතු වෙයි. ඒ හිතෙන්න වෙනකන් දෙපැත්තම වෙහෙස ගන්න නරකයි. දෙපැත්තම සාමූහික ප්‍රයත්නයේ සහ පොදු ප්‍රයත්නය. ඒක තමන්ගේ ප්‍රයත්නය හරහා මේ කියන දේ කාරණාවට අදාළව කතා කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කාලයක සිට ආනාපාන සති භාවනාවේ යෙදෙන්නේ. මනදී ආශ්වාස වායු රැල්ල හා ප්‍රශ්වාස වායු රැල්ල පමණක් හඳුනාගත් අතර ක්‍රමයෙන් දිග ආශ්වාසය, දිග ප්‍රශ්වාසයද, කෙටි ආශ්වාසය හා කෙටි ප්‍රශ්වාසයද දැනුවත්ව භාවනා කළෙමි. ඒ අතර සමහර විට කෙටි ආශ්වාසයක් ඇතුළේ දිග ප්‍රශ්වාසයක් පිටවන බවද දිග ආශ්වාසයක් ඇතුළේ කෙටි ප්‍රශ්වාසයක් පිටවන බවද අද්දුටිමි. සීතලට ඇතුළවන වාතය පිටවන විට උණුසුමක් දැනෙන බවද වැටහි ගිය අතර සමහර විට හොඳටම කෙටි වී සංසිඳී යන තරමට ගිය ආශ්වාසය දිග ගොරෝසු ප්‍රශ්වාසයෙන් පිටවන බවද දැනේ. මේ හුස්ම ගැන මෙසේ හොඳින් අවධානය යොමු කරන විට හුස්ම ඇතුළු වන බව, ඇතුල් වී ගලා ගොස් නවතින බවද ඊළඟට කෙටි ඊටාම සියුම් හිඩසකින් පසු පසුව පිටවීම ඇරඹී පිටවීමෙන් ගොස් නවතින බවද දැනෙන්නට පටන් ගැනිනේ. තවත් පිටක මෙසේ ඇතුල් වන වායු ධාරාව එකම ධාරාවක් නොවන බව, බිඳු බිඳු අතර කෙටි හිඩැස් පවතින බවද දැනේ. මෙසේ දිගින් දිගට අවධානය යොමු කරද්දී ඒ ඒ හැඩය දීර්ඝ වන බවද දැනේ. සමාවන්න ඒ ඒ හිඩැස දීර්ඝ වන බවද දැනේ. ක්‍රමෙන් හුස්ම රැල්ල ඉතා සියුම්ව යන බවද වැටහිනි. මේ එකම පරයන්කේදී පමණක් සිදු වූ දේ නොවේ. නිතර නිතර අද්දුටු මේ භාවනා ස්වභාවයන් සමග දැනට ඉතා ඉක්මනින් හුස්ම රැල්ල සංසිඳියයි. විටක භාවනා කරමින් සිටන විට තිගැසියයි. තව විටක ඉහළට ඇදී යන වාසේ දැනේ. දැන් දැන් පරයන්කේ නොසිට විටක නොසිටින විටක පවා ශනිකව සිතක් කයත් එක්වරම නොදැනී ගොස් පාවෙන්නාසේ දැනේ. ඒට નિયમિત අවස්ථාවක් නැත. සමහර විට ධානයේ ඇතුළන ධානයේ ඇලවෙන විට ඇඳක් මත ඇඳත් සමග පාවෙන ආසේ දැනේ. සමහර විට සිටගෙන සිටියදීද යම් ක්‍රියාවක නිරත වී සිට නැවතු විටද එසේ සිදුවේ. ක්ෂණිකව හිටගෙන තප්පර ගණනකින් පියවි තත්වයට පත්වේ. බියක්ද නැත. ඒ සුවයක් ඇයි ඇලීමක්ද නැත. ඒ සංසිඳවන්නේ කුමක්ද? ඊට කල යුතු පිළිමක් හෝ ඇද්දයි පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ලැබේවා. මේකේ අර මීට කලින් අපි කතා කරපුවට වැඩිය අරමුණ පිළිබඳව විස්තර කරන්න සෑහෙන උත්සාහයක් කරන් තියෙනවා. ඒ අනුව බලනකොට ඉස්සර කරන ප්‍රකාශන වගේ නෙමෙයි මේක කියන දේ තේරෙනවා. නමුත් අර පිරිසුදුකම තව වැඩි කරන්න පුළුවන්. ආශාචේ ප්‍රසවාසයේ වශයෙන් මෙනෙහි කිරීම කරන්න. මේක මෙනෙහි කිරීම කියන වචනේ පාවිච්චි කරලා නැහැ. ඒක හරියට පේන්නේ මෙනෙහි කිරීම දෙකේ වන්ති ළමක් කරන වැඩක් වගේ තමයි හිතෙන්නේ. නමුත් අනිවාර්යයෙන්ම භාවනාවේදී හම්බෙන මේ පෙරදක්ම ඉස්සරහට වෙන්න තියෙන දේ බව පේන්න පටන් අරගන්නේ මුලින් ඉඳලාම පිළිවෙලට ගියොත් තමයි. ඒකට අදිමොක්ක චෛතසිකය කියලා කියනවා. අදිමොක්කය කියලා කියන හොඳටම තේරෙනවා මට දැන් ආනපානෙ මම ඉන්නේ. නැත්නම් මේ ආශ්වාසයේ ඉන්නේ ඊගාට එන ප්‍රශ්වාසයට මගේ හිත කැළඹෙන්නේ නැහැ මට ප්‍රශ්වාසය හොඳට බලන්න පුළුවන් ඊගාට එන ආශ්වාසයට මගේ හිත කැළඹෙන්නේ නැහැ කියලා හොඳට මුණ දාන්න පුළුවන් ගතියක් එනවා අන්නේ ගතියට කීකරු වෙන්න නම් එන වෙලාවේදී ආශ්වාසය ආශ්වාසය කියලා මෙනෙහි කරන්න ප්‍රශ්වාසය ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරන්න ඒකට නම් කිරීම කියලා කියනවා ඒ නම් කරාට පස්සේ ආශාසිය දන්නවනම් ඒක ප්‍රසවාසය නෙවෙයි කියලා නිකම්ම කියවෙනවනේ. එතකොට මේ ආශාසයට ආවේනික ප්‍රසවාසයට නැති ලකුණු මොනවද? අත්දකින්නේ කොහොමද? අත්දින්නේ කොහොමද කියලා මේ ටික මේක ගොනු කෙරුවා නම් පිටරින් එහාට තියෙන ඔක්කොට මේක බලපාන. ඉතින් උගව දෙනේ කන්නේ මූලික පිටිය සකස් කරන ටික කරන්නේ නැතුව ඉස්සරහට වෙන දේවල් කිව්වහම අහගෙන ඉන්න කෙනාට කිසිම sannivedanayak එන්නේ නැහැ. මේකේ sannivedane වෙනවා ඉස්සරේකට වැඩිය. ඒ අනුව පේන්න තියෙනවා ඒ කර්මනේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. බලන්න ඉන්නකොට ඉන්නකොට අරමුණ සිුම් වෙන හැටිත් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර තියෙන හිස්තන වැඩි වෙන හැටි අරමුණෙන් පරයන්කෙන් පිට ඉන්නකොට මේවා සිද්ධ වෙන හැටි තියෙනවා. නමුත් තව මේක පිරිසුදුකරනද අරමුණ එනේන වෙලාවේදී ආශ්වාසය ආශ්වාසය මෙනෙහි කිරීම ප්‍රශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කිරීම ඊට පස්සේ ඒක දාගන්න පුළුවන් උන සක්මණට වම තිනකොට වම දකුණ තින දකුණ කියලා මේ දෙක අතර සම්බන්ධතාවය එන්න ගන්න පරියන්කෙන් සක්මණට සක්මණෙන් පරියන්කේට එතකොට තමයි යෝගාවචරය කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව අපි දැඟලුවාට අතන මෙතන කෑලි හම්බුණාට ගුණයක් නැත්තම් ගලණයක් නැත්තම් හරි අමාරුයි මේ විශාල අත්දැකීමක් නේ. ගුණ පිටු කරගන්න. ඒ නිසා ඒ කමඨාන් සුද්ධ කරන වෙලාවේ තමයි තීරණේ භාවනා කරනකොට ඊටේ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා මේකෙදී පැකිලිලා කෝල වෙලා කෝඩු වෙලා හිටියට ගෙන යනකොට මොනවත් හම්බෙන එකක් නැහැ. අපි මේ වෙලාවේදී මේක එලි දක්වන්න ඕනේ. මේක වමනේ කරවන්න ඕනේ. මේක සැරවට කෙලියට ගන්න ඕනේ. අරගෙන පිරිසුදු කරලා ජීවිතේට තේමාවක්, භාෂාවට ව්‍යාකරණයක් ඉදිරිපත් කිරීමක් දැනගත්තොත් තේරුම් ගනිවි ගැඹුරට යන්න මුල ටික සරලව ඍජු කොට ගැනීමක් වෙන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්න කරුට කියන්න පුළුවන් මෙනෙහි කිරීම සාර්ථකව යෙදිලා නැහැ. ඒ නිසා කරුණාකරලා මේ යන ක්‍රම එකක්වත් හොල්ලන්න එපා. ඕකට මෙනෙහි කිරීමේ අන්තරයත් කිට්ටු කරන්න කිට්ටු කරපහම ওই අදිමුඛයේ කියන පෙරදක්ම සහ විශ්වාසයේ එන්න පටන් ගන්නවා. ඒකට භාවනා කියන එක හරි විනෝදාංශයක් වෙනවා. හරි ආශාවෙන් කරන්න පුළුවන් කරනවා. සම්දාසේ යෝගාවචරාගේම දෙවනි කොටස සක්මන් භාවනාව පිළිබඳ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ වෙන් වශයෙන් සිතමින් සක්මන් කරන විට පාය බිමට වැදෙන විට දැනෙන තද බව එසවන විට දැනෙන සැහැල්ලුව විශේෂින් දැනේ. බොහෝ වේලා සක්මන් කරන විට මේ තද බව ක්‍රමයෙන් අඩු වී යයි. සමහර විට පාවෙනවා මෙන්ද දැනේ. බොහෝ විට පාද දෙකේ චලනය පමණක් දැනේ. සක්මණ කෙලවර සිටගෙන සිටින විටදීද ෂණික සිත කාය දෙකටම අරමුණු නොවි යමක් සිදුවන බව දැනේ. එය පාවී යන්නක්ද සුළඟට හසු වී යන්නක්ද කරකැවිල්ලක්ද සිතාගත නොහැකි ක්ෂණයකි. යලි පොළවේ පාය ගසා සිටන බව දැනේ. මේ අනිත් පිටේ සඳහන් කළ தത്വයට සමාන අවස්ථාවක් බව ඇතෙහි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් මේ පිටිපද උපදේශ පතමි. මේ ආත්ම භවයේදීම සසර දුකින් මිදී උතුම් නිර්වාණ බෝධිය ලැබේවා. මේකෙත් මුල්ම වාක්‍ය දෙක අහගෙන ඉනකොට තේරෙනවා පය තියෙනකොට තේරෙනවා කියවට මේ වම වශයෙන් දකුණු වශයෙන් වෙනසක් දැකගන්න ලැබෙන එකක් නෑ අඩුගානේ මෙනෙහි කරන්නවත් නැති නිසා ගණිත පැත්තෙන් එතෙන් මෙනෙහි කළත් වෙනසක් දැක ගන්න බැරි තරම් හරි සියුම් දෙයක් මේ කතා කරන්නේ ඉතින් ඒ දේ සියුම් දේ දැක ගන්න නැතුව ඉස්සරහට යනකොට මෙතන යටිපහුවෙච්ච දේ අනුව ඉස්සරහට එන්නේ එන්නේ අනිශ්චිත භාවයේ සැකය වැඩි වෙනවා ඒ නිසා වම තිනකොට වම කියලා මෙනෙහි කරන්නේ දකුණ තියලා දකුණ මෙනිකන්න බලන්න වම දකුණ දෙහා හරියට දෙකේ වෙනසක් තියෙනවා අල්ලා ගන්නා සුළුයි. ඒක බරපතල අභියෝගයක්. මොකද සාමාන්‍ය යෝගාවචරයට පේන වෙනසක් නැහැ. ඒත් ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන්නේ. ආශ්වාසී ප්‍රශ්වාසයේ වෙනසක් අල්ලතයි. හොඳට සක්මන් කරගෙන යනකොට කාලයක් යනකොට තමයි ඉඳුරන් ප්‍රනීත වෙනකොට තීරෙන්න පටන් ගන්න අපි එක කකුලකින් ඇවිදිනවා අනික කකුල රොට්ටි කකුලක් කියලා. හැම කෙනෙක්ම ඇවිදින්නේ එක කකුලකින්. වගමින් වැඩ කරන මනුස්සයා දකුණ සොත්ති. දකුණේ වැඩ කරන මනුස්සයා වම සොත්ති. හරියට අතපය වැඩ කරනකොට අතේ අපි දකුණ අතින් වැඩ ගන්නෙ. වම නෝරු අතනේ. ඒ වගේ හුරු කකුලක් තියෙනවා. ඒව දැනගන්න තරමට බලන්න නම් අපි කොච්චර වම තියෙන වෙලාවේදී වම කියලා මෙනෙහි කරලා ඒකෙන් දැනෙන දැකෙන අත් දකින්න සියල්ලම හිතට ගන්න ඕනේ. උකහ ගන්න. ඉතින් දකුණ කියලා තියෙනකොට ඒක දකුණමයි වම කියලා 100ක් මේ අමතක කරලා දකුණට ගිහිල්ලා දකුණේ තියෙන ඔක්කොම උකහ ගන්න යනවනම් වෙච්චර වෙලා දකරන්න දෙයක් නැහැ මේකේ. ඒ හේතුව මොකද? වැඩපිළිවෙලේ ගුණයක් තියෙනවා. ඒ ගුණව ගන්න නැතුව අපිට කොච්චර සද්ධාව දෙනත් කොච්චර වීර්ය කරත් හැඩයක් ගන්න අමාරුයි. තේමාවක් නැහැ, ව්‍යාකරණයක් නැහැ. ඉතින් මේ ව්‍යාකරණයක් අඳුරලා දෙනමයි කියන එක දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ. පළවෙනි භාෂාව ඉගෙන ගන්න අපි දැනුවත් ඉබේම සිද්ධ වෙනවා. දෙවෙනි භාෂාව ඉගෙන ගන්න එක අමාරුයි. අමාරු මොකක්වත් නිසා නෙවෙයි. අපි ඔලොමොල නිසා. පළවෙනි භාෂාව ඉගෙන ගන්න අපි නොදරුවෝ. නිසා කිසි අඟට ගානක් නැහැ. කොච්චර වැරදුනත් ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ගාම අපි අයියා වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා වරදින්න නැතුව කරන්න හදලා. ඉතින් ඒ නිසා අපිට කරන්න බෑ. නමුත් අපේ මොලේ ඕනම වෙලාවක දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ලෑස්ති. ඕනම කෙනෙකුට. අර දන්න භාෂාව නිසා ඔලොමොල වෙනවා. ඒ නිසා මේකේ දීබිමට බහින්නේ. බිමට බැහැර දැන් ඉපදිච්ච බබෙක් බහතෝරන්න වගේ දෙකේ පන්ති ළමයෙක් චක්‍රේ කටපාඩම් කරනවා වගේ එනේන අරමුණ මෙනෙහි කරන්න. ඕකත් පස්සේ අනා ගන්නවා මම ඒක සුද්ධ කරලා දෙන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආශ්වාසය ආශ්වාසයෙන් ප්‍රශ්වාසය ප්‍රශ්වාසයෙන් මෙනෙහි කරන්න. වම වම වශයෙන් දකුණ දකුණ වශයෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කරුවට පස්සේ අත්පාසිය තමයි ඉදිරි ගමන හරියට පිරිසිදුයි. පටලැවිලි නැහැ. ඉතින් ඒක මේ ඊයේත් අපි උත්සාහ කරාට අදත් උත්සාහ කරාට සමහරක් උත්සාහ මේ ප්‍රයත්න යදන බව තේරෙනවා. අනික් අයට මට පේනවා මේක හරි වෙහෙසක් කියලා. මේක නෙමෙයි භාවනා කරනවා කියලා නිසන් වලට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ අය තියෙන කෙලිම උඩින් යයි බුදුරැසීතේන පටන් අරගනි දිබ්බ චක්කු පහළ වෙයි දිබ්බ සෝත පහළ වෙයි කියලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ එක දෙක කරගන්න නැතුව ඉදිරියට යන්න බෑ. එහෙනම් අපි තවදුරටත් ප්‍රශ්න ඉදිරිපත් කරගනිමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේදී සිටින ඉරියව්වට හිත යොමා දෙවනුව ආනාපානයටත් එහි ලක්ෂණ ඇතුළෙන්ම පිටවීම පරණතලි ගොරෝසු ගැඹුරු රළු සියුම් ආදියත් උණුසුම් සිසිල් කෙටි දිග ආදී විවිධ පැතිකඩවල් දකිමි. බොහෝ පරයන්කවලදී ආනාපානය කැරි කැරි යන කම්පන චංචල රාශියක් හා අතරමැද ආනාපානයත් ක්‍රමයෙන් සියුම් හා අති සියුම් යාන්තමට දැනෙන නොදැනෙන තත්ත්වයක් ඊටාම සංහිඳියාවක් ඇති වේ. මෙය පැවැත්විය හැකි වේලාවක් නොදකිමි. සමාන නොදනිමි. අදිසේ යම් චේතනාවක් කඩාවැදී කනගාටුවක් ඇති වී හේතු විග්‍රහයක් කින් වහව විග්‍රහයක් වහම සිදුවේ. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යයි උපදෙස් ලැබුණත් ඒවාට යොමු වන්නේ ටිකක් දුර ගියාමයි. මතක් වූ විට නැවත ආනාපානයට සිත යොමු කරමි. ඉක්මනින් සිතුවිලි සමානයි. ඉක්මනින් සමතුලිත වේ. නැවත සැලසුමක් හෝ අයාලේ යන සිතුවිල්ලකින් සමාහිත බව බිඳේ. මෙබඳු වට ගණනාවක් පරයන්කේ නිමා වේ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී පෙර සූදානමක් නැතිව යම් කලබලකාරී අවස්ථාවකදී තවත් ඒ දෙස නිකම්ම බලාගෙන සිටීමට වරණතුල චේතනා අත දැමීම නැතිව හැකියාව ක්‍රමයෙන් ලැබී ඇත. වරණතුල සමහර විට පමණක්. තවත් මේ සමබරතාවය දියුණු කර ගැනීමට උපදෙස් පතමි. මේකේ මුල් ටිකේ පොදුවේ ආනාපාන කියන පොදුවේ අරගෙන ඒකේ කම්පන චංචල ගති උණුසුම් සීසල ගති කිව්වට තාම කොණ්ඩේ දෙකට බෙදලා පීරනා වගේ මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා වෙන් කරගන්න උත්සාහ කරලා නැහැ. ඒ ඒ අඩුපාඩු ගහනවා ඉස්සරහට. ඒ නිසා මේ කොණ්ඩේ තිය ගෑනු කොණ්ඩේ පීරන්න ගියාම හරියට මැදට මැද රොද තියලා පණාව තියලා මේ පැත්තට මේ පැත්තට දානවනේ. ඊට පස්සේනේ ඈතර කොඩේ මදින්නේ. ඉතින් ඒ වගේ ඉස්ලාම් මේ ආශාස මේ ප්‍රසවාස කියලා වෙන් කරගත්තේ නැත්නම් ඇත්තටම නිකන් ඉන්නවට වැඩිය කයට ගන්න එක ලොකු දෙයක්. ලොකු දෙය කයේ ඉඳලා ආනාපානට යන එකත් ලොකු දෙයක්. එච්චර සුද්ධ කරගත්ත එක පැන්තල හොඳට උල් කරගන්නවා වගේ ඒ ආනාපාන කියන එකත් දෙකට බෙදා ගන්න. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නැති ලක්ෂණ ටික මොනවද කියලා බලන්න. ප්‍රශ්වාසයේ ආනාපාන ආශ්වාසයේ නැති ලක්ෂණ මොනවද කියලා වෙන් කරන තරමට හිත පිරිසුදු කරගත්තොත්, සියුම් කරගත්තොත්, චූර්ණ කරගත්තොත් ඒක මුළු පරියන්ක පුරා බලපානවා. ඉතින් ඒ නිසා මේ වගේ මේකේ විස්තර තියෙනවා. මොවත් කොණ්ඩ දෙපැත්තට පීරලා නැහැ. ඉතින් ඒ නිසා කොණ්ඩ මොහොතට දාන්න බෑ. ඒක මොහොත දාන්නලා ගැට කඩලා කොණ්ඩ දෙකට පීර ගන්න එපා. ඉතින් ඒ නිසා ඒක කරගන්න. නමුත් ඒ දුර්ලභම තියෙද්දි එක දෙයකට අවධානය යොමු කරන්න කැමැතිව පස්සේ කියන සමතුලිතතාවයේ ගන්න හිත පිට යන එක පිළිබඳව පශ්චාත්තාප වෙන එක මනුස්සයාගේ හැටි. ඔත් පුළුවන් නම් බලන්න පිට ගිය හිත නැවත එන එක අරමුණට ගන්න එක මම හිතලා ගන්න දෙයක්ද නැත්නම් ඉබේ සිදුවෙන එකක්ද එහෙම මොන දේ වෙලා හරි ආපහු ආපුවාම කීකරුව ආනාපානට හිත යනවද නැත්නම් හිත නැවත නැවතත් ආනාපානට ගැනීම නూరుණු පුරුද්දයක් බවට පේනවා කරුණු දෙකයි මම කියන්නේ එකක් ආපව ආනාපාන නැත්නම් අරමුණට ගැනීම හිතාමතා ආයාසයෙන් අමෝරාවෙන් කරන දෙයක් නැත්නම් ඉබේ සිද්ධ වෙන එකක් දෙක එහෙම ගත්තට පස්සේ අරමුණේ හොඳට හිත තැම්පත් වෙනවද නැත්නම් හිත පිටපණින්ද හදනවද කියන කාරණා දෙකට උනන්දු වෙන්න දැන් උනත් මේ ප්‍රශ්න ලිපේකනට මම මේ අහන ප්‍රශ්න දෙකට උත්තර දෙන්න පුළුවන් නම් කැමැතිනම් ඉදිරියට තවත් සුද්ධ කරගෙන සුද්ධ කරලා ඉදිරියට යන්න පුළුවන් එහෙම කවුරක්වත් එච්චර වැදගත් නැත්නම් ප්‍රශ්නේ අපි යනවා ඊගා ප්‍රශ්න. කැමති නම් මේකට කට උතර දෙන්න. එතකොට ඒක අපිට ඉදිරියක් වෙයි. මයික් එක පිටිපස්සට යන්න. තව ලං කරලා කතා කරන්න. තව ලං කරලා කතා කරන්න. එතකොට හරි. අපි කතා කරපු ප්‍රශ්නෙට මම හිතන්නේ ඒක නම අපිට බොහෝ විට ආයාසයෙන් ගැනීමක් සිදු කරන මතකවත් තමයි මම අත්දැකලා තියෙන්නේ. එහෙම නැත්නම් නැවතත් ගොඩක් සිත ආනාපාන සතියට යන තරමට තමයි. මයික් එක නිකන් සෑලුවට අල්ලලා මේ වගේ තියලා කතා කරනකොට දඟලන්නේ නැහැ ඒක. ආයෙත් උත්සාහ කරන්න බෑ ආයෙත් කියන්නේ මමත් ඔය කියු දෙම අත්දකලා තියෙනවා ස්වාමින් වහන්ස පිටකිය සිත නැවත ගැනීමේදී සමහර වෙලාවට ආයාසයක් දැරලා තමයි නැවත ආනාපාන සතියට ගන්න වෙන්නේ. එහෙම නැත්නම් ඉතා සැහැල්ලුවෙන් නැවතත් සිහිය මේ එක්තැන් කර ගැනීම අපහසු කියලා තමයි අත්දකලා තියෙන්නේ. මම ඒක අභියෝග කරනවා නැවතත් හොයලා බලන්න ආයාසයෙන් ගන්න නම් චේතනාව පහළ වෙන්න ඕන. චේතනාව පහළ වෙන්නම් මම හිත පිට ගිහිල්ලා තියෙන බව දැනගන්න ඕන. හිත පිට ගිය වෙලාවේ පිට ගිය බව දැනගැනීමේ හැකියාවක් මනසකට තියෙනවද? ස්වාමිනාස් එතෙන්දී එකපාර දැනෙනවා සිත පිට ගිහින් කියලා දැනුණා. ඒක ඒක හිතලා කරන එක නෙවෙයිනේ. නෑ. ඒක හිතලා එතන එතන තමයි ඔතන තියෙන එකම රහස ඉච්චරයි. අපි මේ ආනපාන ඵලයන් පාරේ ඵලයන් කියලා කිය වාහනේ දැන් ආනපානේ අතහැරලා පාරෙන් පිටපැල්ල යනවනේ. ඒක නෑ අපි මේ ප්‍රශ්න තියෙන එක නෑ පිට පශ්චාත්තාපේ. නමුත් අපි යම් තැනකදී දැන් පාරෙන් පිට ගිහිල්ලා දැන් ආනාපානෙන් පැනලයි කියලා දැනීමක් අපට එනවනේ. එහෙම. ඒ දැනුම කොහෙන්ද හම්බුනේ? මේ මං පාරින් පිට පැනලා ඉන්නේ මං නන්නත්තර වෙලා ඉන්නේ කියනක දැනුව පොතකින් පතකින් ගත් එකක්ද ගුරුවරයෙක් දීපු එකක්ද නැත්නම් තමන් පින් කරලා ගත් එකක්ද කොහෙන් ආවයි කියලාද හිතෙන්නේ දැනුව තමා තුලින්මමයි අවුනේ තමා තුලින්මමයි එච්චරයි භාවනාවේ අපිට හම්බෙලා තියෙන අපි කවදාද ඕක අනුමත කරන්නේ කවදාද ඕක සාදු කියන්නේ ඔය වෙනකන් අපිට ජීවිතේ මුස්පේන්තුවක් අපි මෙතෙක්කල් භාවනා කරපු නිසා අපි දන්නවා පිට ගියාට පස්සේ කොහොමදෝ දැනකින් මතක් කරලා දෙනවා භාවනා පිට ගිහිල්ලා කියලා. ඉතින් ඒක භාවනා කරලා ගත් එකක් නෙවෙයි. කවදාකවත් අපි අතින් ඒ වගේ දෙයක් අනුමත කරලා සාදු කියන හිතක් එනවාද කියලා බලන්න. පිට යනවා කියලා කණපින්දම් ගන්නවා කියලා මිසක්. කවදා හරි භාවනා කරනකොට පිට කොච්චර ගියත් මේ ආපහු එනවනේ. එන්න මේ මගේම ගුණයක කියලා සාදු කියපු දවසේ නිවන් දැක්කයි කියන්නේ ඕන ඔකට තමයි. කොච්චර පිට යනවා කියලා චෝදනා කරත් අපි මාර්ගාක්ෂිකයි. කොච්චර පිට යනවා කියලා අපි චෝදනා කරත් අපි කෙලස්. පිට ගියට තියාම එනවනේ. ඉතින් පිට යන තරමටම එන එන සතුටක් තියෙනවා. ආනෝකයි ආකල්ප වෙනසක් කියලා කියන ජීවිතේට. පිට ගියාට පස්සේ ආපහු ගන්න එක වළක්වන්න පුළුවන් මල බලවේග ලෝකේ නෑනේ. ඉතින් අපි හැම වෙලාවෙම කනකොට ඕන තරම් පිටපලයි යනකොට මං ගන්නවා ආපහු පාරට. ඉතින් මේ පරිශීණය කරන්න හිත පිට යන්නවත් එපයි. ඉතින් ඊට පිට යන එක කාලකන්නිකම නෙමෙයි පරිශ්‍රණයේ සාතික් කරගන්න තියෙන දක්ෂකම. ඉතින් මේ දක්ෂකමට අපිට යන්න බෑ අඩු ගන්න මේ අරමුණේද ඉන්නේ නැද්ද කියන එක මේ ආස්වාදද ප්‍රසවාස කියන එකවත් මෙනෙහි කරලා ඒ දෙක වෙන් කරලා කියන්න බැරි කෙනෙකුට ඔතෙන් දන ගන්න යන්න බෑ. ඒක නිසා මෙතන ගැඹුරක්. මෙතන අනාය නැත්නම් නිතරම ජයක් තියෙන්නේ. අපි නිතරම පිටේ කියන කඩපින්දම් ගන්න එක තමයි සම්පප්පලාව කියන්නේ. ඒව තමයි මුසාබස් වෙන්නේ. බුදුජානක කියන්නේ හැම වෙලාවෙම අපව ඇතුළට එනවනේ. එතන තමයි මම ඉන්න තැන. එතන තමයි ධර්මයේ තියෙන තැන. ඔබ කවදද ඕක හිතලා කියන්නේ? හිතලා කියන්නේ නැහැ. ඒක ධර්ම සාකච්ඡාවේ මතු කරලා දෙන්නම ඕනේ. ඒක තමයි බුදුජානක කියන්නේ ලෝකේ පහළ ඒකට යන්නේ ඉස්සලා මේ මං ඉන්නේ මේ ආස්වාසිය මේ ප්‍රසවාසිය කියලාවත් වෙන දෙක වෙන් කරලා අඳුර ගන්න බැරි කෙනාට. ඇත්තටම අඳුර ගන්න නැතිකම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඉදිරිපත් කළ යුතුයි කියලා වටනාකම දන්නෙත් නැහැ. ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඉතින් ඔතෙන්ට යන්න තමයි මේ මුලින් ඉඳලම මේ කේල් ගහ මේ පොල් ගහ මේ පොල් ගෙඩිය ලැබු පැත්ත මේ මේ ඇස් පැත්ත මේ උල් පැත්ත කියලා වෙන් කරලා දෙන්න හදන්න. ඉතින් ඒක නිසා එතන ගියාට පස්සේ ওই තරමට යන එක නැත්නම් ඔතෙන් ගියාට පස්සේ විස්තර කරලා දෙන එක එච්චරම අරු නෑ. ඒ නිසා මුලදීම බලාගන්න ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කරගෙන ගිහිල්ලා ඕක තුනී වේගනේ යන්න හදනකොට කොහොමඩක්වත් අර මෙතෙක් වෙලා නතරලා තියුණු බාහිර අරමුණු එන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරකේ දෝෂයක්වත් සීල නැතිකමක්වත් නෙවෙයි ඇති. නමුත් එතකොට හිත පිට යන එකත් ඇති. හිත පියලට අප වෙනවනේ. මේක ඒක සමාදන් වෙච්ච දවසේ ඒක සාදු කියපු දවසේ ප්‍රශ්න ඉවරයි. කොහේ ගියත් අප වෙනවනේ. ඉතින් නමුත් වෙලා තියෙන්නේ අපි ආපහු එන බව සමාදන් වෙන්නේ නැහැ. එන බව සාදු කියන්නේ නැහැ. එතනයි මගේ තියෙන මේ සත්පුරුෂ ගතිය කියලා දන්නේ අපි අසත්පුරුෂකමට පිට යනවා පිට යනවා කියලා චන්සුරු කකයි. ඒක නිසා මේ ප්‍රශ්නේ මුලින් ආව මනසට ස්තුති වේවා කියලා කියන්න ඕනේ මේ ඉදිරිපත් කරාට. නමුත් ඒකේන කතා කරනවා නම් ඔయితත් වැඩි විස්තර දෙයි අපිට. මේ සභාවට ඉදිරිපත් වෙනකොට සභාවේ ඉතින් ගියේ නැති කෙනාට තේරෙනවා මේ වගේ භාවනා කරාට විතරක් හම්බ වෙන්නේ නැහැ ධර්ම සාකච්ඡාවකින්තරෝ ප්‍රගමනයක්. ධර්ම සාකච්ඡාවත් ඒක පාක්ෂිකව කරන්න බෑ. හරස් ප්‍රශ්න අහමි. ඒක දෙබසක් කරා තමයි යන්න තියෙන්නේ. ඒ නිසා කවුරු හරි ඒක පසු ඒ දේ ගිලගෙන ඉන්නවයි කියලා කියන්නේ අපේ ධර්ම සාකච්ඡාට ලැබෙච්ච වටිනා තොරතුරක් පෞද්ගලිකව හංගවගෙන ඉන්නවා මෙච්චර වටිනා තැනක සාකච්ඡාවට ගන්න නැති නිසා ඉදිරිපත් වුණාට බොහොම ස්තුතියි. මම හිතනවා කාරණා පැහැදිලි කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ හිතාන දෙවෙනකොට ওই කාරණා බොහෝම නැවත නැවත එන්න පටන් ගන්නවා. අද අපි හඳුන්වා දීමක් විතරක් කරපු දවසක්. ඒ නිසා භාවනාවේදී අත්දකින්නදී කරුණාකල බොහොම පිළිසිතුව මූල කර්මස්ථාන සම්බන්ධ දේවල් කියලා ඉවර වෙලා ඕන දෙයක් කියන්න. එහෙම නැතුව gedirin genaපු දේවල් යොයි මතිමතාන්තරයි ආවේගයි කියලා ඇති වැඩක් නැහැ. ඒක ඉදිරියට මම හිතනවා මේ වගේ දෙකක් තුනක් සුද්ධ වෙනකොට අනික් කටිරත් ඒකෙන් අදාළ ආදර්ශය සහ පණිවිඩය ලැබෙයි කියලා. මේ ගෞරවව ගරු ස්වාමීන් වහන්සේ සක්මන් කරගෙන යාමේදී මුලදී ඇවිදින බවත් පසුව වම දකුණ ලෙසත් සක්මන් කරන විට කකුලට ස්පර්ශ වන වැලි සිනිඳන් වලදී සිනිඳු බවත් ගොරෝසු විටදී ගොරෝසු බවත් දැනුනි. සිසිල් බවද උණුසුම් බවද දැනුනි. එහි සිත පවත්වාගෙන යන අතර කීප අවස්ථාවලදීම හිත පිට ගිය බවද දැනුණා. නැවත වම දකුණ ලෙස අරමුණු කළා. සමහර විට සරල රේඛාවක් ඇවිදින ඇවිද යන මෙන් දැනුනි. සිතවිලි වලද ශබ්ද වලද සිත ටික වේලාවක් සිට නැවත සක්මනට යොමු වේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිවන් සප ලැබේවා. මේකතර ඉස්සර ලිපික වගේ තමයි තැන් උත්සාහ කළා තියෙන අතරතුර ඇතුල්කරනද නමුත් මේ වම මේ දකුණ කියන දෙක වෙන් කරගන්න උත්සාහයක් කරලා නැහැ. මෙනෙහි කරලවත් නැහැ. ඒ නිසා මෙනෙහි කරලා බලන්න. ඇත්තම බැලු බැලමට මේ වම මේ දකුණ කියලා වෙනසක් නැති තරම් තමයි පටන් අරගන්නේ. ආයතනම් කලින් කිව්වා වගේ හොඳට භාවනා කරන යනකොට තේරෙයි මේක එක කකුලක් සක්‍රිය වැඩ කරනවා අනෙක් කකුල ඉච්චර කරන්නේ නැහැ. අන්න ඒවා දේවල් මම මේ හිතලා කරන්න කියන එක නෙවෙයි. අන්න එහෙම දෙයක් තිබුණත් ඒකත් අල්ලා ගන්නා සුළුව උච්ඡන්නව ආසන්නව මෙනෙහි කරන්න. වම කියලා වම කියන බෑග් එකට දාන්න වමට අදාළ තොරතුරු දකුණ කියලා මෙනෙහි කරලා ඒකට වෙන මල්ලකට ඒතර දානවා මිස වම දකුණ කියලා මෙනෙහි කරනකොට තොරතුරු ලැබුණා කියලා කියන්නේ අලකොල බීනකොල සේරම කලවම් කරගෙන. එම කලවම නැතුව වෙන් කරන්න කොණ්ඩ දෙකට විතර පීරගන්න පැහැදිලි පිරිසුදුමක් එන්න පුළුවන්. ගත්තර ශාලනවාස තෙරුවන් සරණයි මා ආනාපාන සති භාවනාව හෝ වෙනත් භාවනාවක් වැඩුවද බොහෝ විට මට ඇතිවන ගැටලුවක් ඇත. උදාහරණයක් ලෙස මෙසේ දක්වමි. මා ඊට උද්‍යෝගයෙන් හා උත්සාහයෙන් හා කිසිදු ඇලිමැලිකමකින් තොරව හොඳ කෙලින් එරවිනියා ගොතාගෙන භාවනාවට හිඳ ගනිමි. ස්වල්ප වේලාවකින් සිත එක්තැන් කරගත් කර නාස්පුඩු වගින් ඇතුල් වන සීතල වාතයත් නැවත නාස්පුඩු වගින් පිටවන වාතයේ උණුසුම් උණුසුමක් දැනෙන අතර ඒ කෙරෙහි අවධානයෙන් සිටිමි. ශරීරයේ ඇති වී ඇති සැහැල්ලු බව අත්විඳිමි. බැලුම් බෝලයක් ඇඟිලි තුලින් තෙරපොමට ලක් කරන්නාසේ උදරයේ උස් පහත් වීමේදී හටගන්නා තෙරපොමද අත්විඳිමි. මෙසේ විනාඩි 15ක් පමණ සතිය පිහිටා සිටන විට මට නොදැනීම මා තීන මිද්දයට ගොස්ය. මා භාවනාවට උකට ලී නැත. මා මෙය මගේ වාසනාවට මායාවෙන් ඇති බාධාවසේ දකිමි. එම නිසා නැවත නැවත සතිය පිහිටා ගැනීමට උත්සාහ කරමි. තීන මිද්ද ඇතිවන අවස්ථාවල එය මගහැර ගැනීමට කමඨහන් ඇතයි අසා ඇත. මෙම බාධකයේ මගහැර භාවනාව ප්‍රගුණ කිරීමට කමඨහන් දෙනු මැනවි. නිර්වන් සරණයි. මේකට තුන් හතර පැත්තකින් පිළියම් හොයන්න පුළුවන්. එකක් තමයි ওই තීන මිද්දේ කියන එක එක සැරේ නෑ. ඒක ඒකට හැරෙන්න ලකුණු පෙන්නලා ඒ ලකුණු වලට සහයෝගය දැක්කොත් ඒ සංඥාව බාරගත්තොත් තමයි ඒව ඝන බහල වෙලා සීතල වෙලා නින්දට වැටෙන්නේ. ඒක නිසා යෝගාවචරයා තීන මිද්දේ පෙරමග ලකුණු අරුණ නගිනා වගේ ඉර නගින්න ඉස්සලා ඒ ලකුණු අල්ලගත්තොත් ඔයාලට තේරෙයි මේ ලකුණු එන්නේ දැන් මේ නින්දට වැටෙලා හදන්නේ කියලා. එතකොට ඒ පෙරමග ලකුණුත් එක්ක ආනාපානයේ ඍජු සම්බන්ධයක් තියෙනවා. ආනාපානේ යම් ප්‍රමාණයකට කිවිලා කිවිලා ගියාට පස්සේ තමයි ওই නිදිමතේ පෙරමග ලකුණු වෙන්නේ. ඉතින් යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ ආනාපානේ පරිණාමය දන්නා තැන සිට නොදන්නා තැන දක්වා ගුරුසු තැනක සියුම් තැන දක්වා යනකොට එක තැනකදී මේ භාවනාවේ ප්‍රතිපදාවේ දියුණුවක් වශයෙන් ආනාපානේ මේචල් වෙනකොට කීකර වෙනකොට සියුම් වෙනකොට එමීට නිදිමත ගතිය, ඒකාකාරී ගතිය, කම්මැලි ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් සඳහන් කරනවා මේ කම්මැලි ගතියට ඒකාකාරී ගතියට ඡන්දේ දුන්නොත් විතරයි ඒක ගෙට ගෙවදින්නේ. එයා සාතරෙන් බාරගත්තොත් විතරයි. නමුත් ඒ වෙනකොට මේ ආනාපානට මේ මොකද වේගන යන්නේ කියන පැත්තේ හිටියොත් නැත්නම් ආනාපානේ ළඟ ළඟ මෙනේ කරන්න ගත්තොත් ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා අර ඒ සඳහා අපේ ලොකු ස්වාමීන් සතරමන්ති සතරපන්ත සම්තිදි කියන්නේ මේ මේ ඉන්න වෙලාවේ නිදිමත එයි කියලා අපේක්ෂා කරගෙන යන්න කියනවා. එහෙම නැත්නම් නිදිමතට ලෑස්තිලා යන්න කියනවා. මම පිළියම් කෙරුවේ නැත්නම් නිදිමතට වැටෙනවා. එතකොට මට මගේ වෙන්නේ නිදිමත සාදර වීමක්. නමුත් නිදිමතට සාදර වෙන්නේ ඉස්සලා නිදිමතේ ලදරු අවස්ථාව පෙන්නලයි ගොරෝසු අවස්ථාවට වැටෙන්නේ. මේ ලදරු අවස්ථාව වෙනකොට ආනාපානෙ කොහොමද වඩ පේන්නේ? නිසා ඉස්සල්ලාම අපි කමඨහං සුද්ධ කරනවා ආයාසයෙන් පොඩි කොට ආයනයක ආයන කියලා දෙන්න වගේ මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා මතු කරලා දෙන්න උත්සාහ කරන එක හරි අමාරුයි. ගොඩනෙක් ඒකට බීචිකා දක්වනවා කෝල ගති කෝඩු ගති වැත්තටම ෂට ගති. දැන් ආනාපාන දෙකේ වෙනස දක්වපු එකනට පැහැදිලිවම කියත හැකි. ආනාපානෙන් ආනාපානටත් වෙනස්කම් වර්ගයක් තියෙනවා. සමහර විට ආස්වාසෙන් ආස්වාසයට වෙනස්කම් වර්ගයක් තියෙනවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස්කම් වර්ගයක් තියෙනවා. ඉස්සර ආස්වාද ප්‍රසවාස දෙක බැලුවට පස්සේ එන්නෙන් ආස්වාසේ කුදික් වෙමින් යනවා, කෙටි වෙමින් යනවා, සියුම් වෙමින් යනවා, ගොරෝසු වෙමින් යනවා කියලා කාලානුරූප ආස්වාදයට වෙනම ඉතිහාස කතාවක් තියෙනවා. ඒක අල්ලපු කෙනාට විතරයි නිදිමත අල්ලන්න පුළුවන්. ඒ නිසා මෙතන දැන් යුසස් පෙළ පාඩමකට ශිෂ්‍යයා සූදානම් කරනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙන් කළ අඳුරන එක විතර නෙවෙයි ආශ්වාසයෙන් ආශ්වාසයේ තියෙන වෙනස්කම් බලන්න. ඒක තමයි සරුවචනාංශේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීච පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීච පජානාති කියලා දීර්ඝ ආස්වාසේ ඉන්නින් කෙටි වෙන්න උඹට දැනෙයි. ආ දැනෙනකොට මේ ආස්වාසෙන් ආස්වාසයට වෙනස්කම් කියලා දැනෙන්න දැනෙන්න හිත උනන්දු කරගෙන උනන්දු නොවුනොත් මේ වෙලාවේ නිින්ද කෙටක වදින්න පුළුවන් කියලා ඉසස් පෙළට යන්න කැමති නම් අභිවෘද්ධියට භාවනා දිගේ යන්න කැමති නම් මේ වෙලාවේ මේ යකාගෙට එනවා. ඒ එන යකාට දොර ඇරියොත් ඌ ගේ අල්ල ගන්නවා. ඒ නිසා ගෙට අඩිය තියෙනකොටම හඳුනාගත්තොත් මේ ඉන්නේ නිදිමතකම ඒකාකාරීකම කම්මැලිකම කියලා. ඒක නැති කරන්න තියෙන්නේ ළඟ ළඟ මෙනෙහි කිරීම. ඒට සාපේක්ෂව ආශ්වාස ප්‍රශ්වාස දෙක මොන වගේ විපරිණාමයකට ලක් වෙලා තියෙන කියලා අභියෝගයක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් එහෙම නැත්නම් ගැටලුවක් Taman ළඟ තියෙනවා කිසි කෙනෙක් මේකට උදව් දෙන්න දෙන්නේ නැහැ මමයි කරන්න ඕනේ කියලා ලෑස්ති මනසෙන් ගියොත් මේක විශේෂයෙන් මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවලදී කරන්න පුළුවන් ඒක නිසා ලෑස්ති වීම මතක තියාගන්න ළඟ ළඟ මෙනෙහි කරන්න ආශ්වාසයෙන් ආශ්වාසයට ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් බලන්න කියන කරුණු තුන පිටු ආශයෙන් පිටු කිරීමක් වශයෙන් කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ සක්මනේදී විනාඩි 10ක් 15ක් පමණ කාලයක් යටිපතුල අරමුණු කර ගනිමින් සිහිය පැවැත්විය හැකිය. බාහිරින් එන අරමුණු වහා ඉවත් කර ගනිමින් නැවත සිහිය යටිපතුල වලට ගත හැකි වන අතර පරයන්කය තුළදී මුලින් සුලං රැල්ල ඉතාසියුම් ලෙස දැනේ. වරක දිගහා කෙටි ලෙස දැනෙන අතර ඊටමත් ඉක්මනින් නිදිමත ඇතිවේ. ඒ හඳුනාගෙන නිදිමතක් යයි සිටු විටද එලෙසම පවතී. පරයන්කේ නැගිට සක්මන් කළද නැවත එය මතුවේ. නිදිමත වළහමින් නොවැරදිව ආනාපාන සතිය කිරීම සඳහා සිදු කිරීම සඳහා කුමක් සිදු කළ යුතුද ගරු ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා. නිදිමත බාර ගන්න නිදිමතේ ක්‍රම දෙකක් තියෙනවා එක්වර තීන මිද්දේ කියන විදිහට කෙලස් බරිත නිදිමතක් තියෙනවා. නැත්නම් අරමුණ සියුම් වීම නිසා අරමුණෙන් හිත පිටපයින් ලීන ගතිය කියන එකක් තියෙනවා. ඒ ලීන ගතිය භාවනායේ දියුණුවක් නිසා ඇති වෙන දෙයක්. තීන මිද්දේ කුසීත ගතිය කෙලේශයක් නීවරණයක් ඒ නිසා අරමුණ සිවුම් වෙනකොට මේ ඒකාකාරී ගතිය නිදිමත ගතිය එන්න පුළුවන් මම ඒකට ලෑස්තිලා යන්න ඕන කියලා එතනදී සාමාන්‍ය ආරම්භ ධාතු වීර්ය මදි නික්කම ධාතු වීර්ය කියලා ඊගාව මට්ටමේ වීර්යක් තමයි ළඟ හිතේ තියෙන්න ඕනේ ඒක තමයි අපි සක්මන් කරලා එකතු කරගන්නේ ඒ නිසා මෙතන සූදානම් වෙලා ගියොත් තමන තේරේ ආනාපානේ සිවුම් වෙනවා කියලා කියන්නේ මේ විදියට කුසීත ගතියට දුර ඇරීමක් වෙනවා. ඒකට එන්න දෙන්නේ නැති වුණොත් කුසීත ගතිය ආවොත් ඒකට කියන්නේ භාවනායේ මහවරයි කිය. ඔක්කොම හම්බ වෙච්ච වෙලාවේ භාවනා කරන්න වෙලාවකුත් හම්බ වෙලා ඇඟේ පතේ ලිදකුත් නැහැ කර්මතාරත් ලැබිලා තියෙනවා කරදරයක් නැති වෙලාවේ නින්දට වැඩ. ඒ තමයි භාවනා ජීවිතේ ගිරු ගේ හොරු කඩනවා කියන්නේ. ඒකට නොවෙන්න නම් අවදියෙන් ඉන්න ඕන. මේ අවදිය සාමාන්‍ය ආනාපානිය අල්ලන අවදිය නෙවෙයි ඊට වැඩිය විශාල සජීවී බවක්. ඒ නිසා මෙතනදී ලොකු වීර්යයක් අවශ්‍යයි. වාහනයක් කන්දක් අදින වෙලාව වගේ. ඉතින් ඒ වගේ දේවල් කඩාගත්තේ නැත්නම් අපි යන්නේ ආපු මිනිහම තමයි. මේ වගේ දෙයක් කඩාගෙන ගිය මනුස්සයා පරියන්ගේ ඉඳගන්න එක නෙවෙයි නැගිටින්නේ. ඊට වැඩිය තෙද කවාගත්ත, ඊට වැඩිය බල කවාගත්ත කෙනෙක්. ඒ තෙද කවා ගන්න, බල කවා ගන්න ආධාර කරන්නේ කරදරයක් විතරයි. අන හරියන වෙලාව කිසිම තෙද කැවීමක් වෙන්නේ නැහැ. ඒකට නිකන් හුදු ආඩම්බරයක් පුස්කතියක් විතරයි එන්නේ. එක්ක නිදිමත, එක්ක හිරි වේදනා, එක්ක සද්ද ඇවිල්ලා බාධා කරන වෙලාවේ තමයි අපේ පෞරුෂත්වය සත්පුරුෂ ගතිය මතුවෙන්නේ. ඒ නිසා මේක හොඳ මේ සතම් බිමේ හොඳ උද්වේගකර අවස්ථාවක් පාව දෙන්න එපා සටන හොඳ අවධියකින් ඇති කෙරුවොත් වීර්යයේ උසස් වීමක් වීර්යයේ විපරිණාමයක් සිදු වෙයි. ඒතකොට ඒත් එක්කම සතියේ විපරිණාමයක් සිදු වෙනවා. ඉතින් ඒකට ලෑස්තිලා යන යන්න කියන එක තමයි කියන්නේ. මේ දැනට කරගෙන යන ඒවා හොඳයි. ඒක තවත් මේ පන්නරේ තියන්න මම මේ කතා කරන්නේ. අතිපර ස්වාමීන් වහන්සේ මා භාවනාවට තාමත් නවකෙක් වෙමි. මම පළමුව බුදුන් වහන්සේ දෙවනුව මෛත්‍රී භාවනාව කළෙමි. ඉන්පසු උදරේ පිම්බීම හැකිලිම වාර 15ක් පමණ නිරීක්ෂණය කළෙමි. ඉන්පසු මා දැස් තුලින් ඈතට ඈතට ගොස් කළු පැහැති ගුහාවක් වැනි දෙයක් තුලින් ගොස් ඊතා වර්ණවත් තැනකට පැමිණීමේ ඒ ඇති වූ වෙනස කුමක්ද? අරුණා පෙරදරවේ ඒ වටහා දෙන මෙන් ඉල්ලා සිටිමි. යෝගිනියක් ඔබ වහන්සේ හට උතුම් නිර්වාණ බෝධියම වේවා. කොයි මේකට තියෙන ඔය මැද හරිය විස්තර කරනවා මම බුදුන් වැඳලා මෛත්‍රී කළා පිම්බීම හැකිලින් බැලුවා කියලා. ඉතින් මේකේ විස්තරය මට දෙන්න. පිම්බීම බලනකොට හැකිලීමට වැඩිය මොනවද දැක්කේ? හැකිලීම බලනකොට පිම්බීමේ නැති ආස් බුද්ධානුසතිය නැති මෛත්‍රී නැති මොනවද දැක්කේ? ඒක තියෙනවනම් ඊගාට වෙන ආලෝකය හෝ මොන දෙයක් හරි විතර කරතයි. ඒ මේ පිම්බීම ඇකිලිම් පිළිබඳ මෙච්චර කෙටියෙන් සටහන් කරනවා නම් ඒක නොසලකනවා නම් අනදර කරනවා නම් ඉදිරි ගමනේදී එන්නේ එන්නේ ව්‍යාකූල භාවය වැඩි වෙනවා. ඒ නිසා මේකෙම තුන්වෙනි වාක්‍යයේ ඉඳලා පටන් ගන්න තියෙන. මේ පිම්බීම හැකිලිම කියන තැනදී විස්තර මෙතන පුළුවන් තරම් එකතු කරන්න ඉබේම කමඨාන සුද්ධ වෙයි. ඊගාට වෙන්න තියෙන්නේ තමන්ට වශයකින් යුක්තව පාලනයකින් යුක්තව දක්වන්න පුළුවන්. ඒ තොරතුරු මදි නිසායි ප්‍රශ්නේ අවසානයේ ප්‍රශ්නාර්ථ ලකුණකින් සැකයකින් ඉවරලා තියෙන කරුණාකරලා ඒ ටික වැඩිකරනද ඉඳ ගන්නකොටම Tamange හිත සකස් කරගන්න. දත්තර ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි මා සක්මන් භාවනාව පිළිබඳ දැන තිබූ නමුත් මෙහිදී අතානුිතව සක්මන් භාවනාව කරන්නේ කෙසේදයි දැනගතිමි. ඔබ භාවනාවේ මූලික අවධිය ගැන අවබෝධයක් ලැබෙමි. සතිය පිටුවා ගැනීමට මූලික අඩිතාලම වශයෙන් පළමුව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් පියවර තබමි. සක්මන් මළුවේ මද දුරක් යන විට පය පොළවේ ගැටෙන ආකාරය අත්දකිමි. පළමුව විලුඹත් ඉන්පසු පයේ මැද කොටස සේ මස්පිඩ් සමාන මැද කොටසේ වක් නො වූ කෙලින් නැති කොටසත් ඉන්පසු ඇඟිලි වලට පෙර කොටසත් අවසානයේ ඇඟිලි තුරුත් පොළොව ස්පර්ශය කරන ආකාරය අත්දකිමි. තවද සෑම පියවරකදීම එක් කකුලක විලුඹ පොළොවේ ස්පර්ශ වෙනදීම අනෙක් කකුලේ විලුඹ විස්සීම සිදුවේ. මේ ආකාරයෙන් පියවර තැබීම සඳහා දෙපායේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අවධානයෙන් පියවර බැන්නෙමි. මෙසේ සක්මන් මළුවේ වට තුනක් පමණ ගිය පසු හිස් බවක් දැනුනි. ඒ සමග ඒකාග්‍රතාව බිඳුනි. මා සිතට නැගුණු පැනේ වූයේ මේ දෙයමද මා දිගින් දිගටම පියවර තැබීමේදී අවධානය කර යුත්තේ යන්නයි. සිතගත දෙකේම අපූර්ව සෑහලුවක් මේ කාලය තුලින් අත්දින්නෙමි. ඊට අයුරින් පියවර තැබීමේදී චිත්ත ඒකාග්‍රතාවකට පැමිණෙන නමුදු ඒ දිගටම පවත්වාගෙන යන්නේ කෙසේද? තෙරුවන් සරණයි. මේ තියෙන කියන විදියට තෙරපි මනත ස්පර්ශ විරබේ පටන් අරගෙන ඉස්සරහ ඇඟිලි දක්වා යන විස්තරයේදී මේ ස්පර්ශය කියන එක හැම වෙලාවෙම සිදු වෙන්නේ පෘෂ්ඨ දෙකක ගැටුමක් පෘෂ්ඨ දෙකක සමவாயක් එතකොට අපි අත්දකින්න පෘෂ්ඨය තමයි මගේ পায় කියන කොටස ඒකට ප්‍රතිපක්ෂ වෙන පැත්ත තමයි ප්‍රතිභාග වෙන කොටස තමයි පොළව කියන එක ඉතින් අපි දකින්නේ මේ ස්පර්ශය දෙකක ගැටුමක් මේ දෙකක ගැටුම අත්දකින්න පුළුවන් ඉන්නේ දෙක විරසක දෙකක් නම් පමණයි. මේක සීතලයි මේක උණුසුමයි මේක චංචලයි මේක නිශ්චලයි මේක තදයි මේක හැල්ලුයි. අන්න ඔය වෙනසෙන් තමයි අපි ස්පර්ශය කියලා ගන්න. සමාන දෙකක් එකට ගැටුණාට ගැටුමක් කියන්නේත් නැහැ ස්පර්ශය කියන්නේත් නැහැ. ඒක නිසා මේ අඩිය තියෙනකොට මට වැඩෙන්නේ තද ගතියක්ද සීතලක්ද කම්පන චංචලයක්ද කියලා බලන්නත් අතර තද ගතිය තියෙන්නේ පයේද පොළවේද කියන එක බලාගන්න එක ඊගාව පියවට. ඒ වගේම නිශ්චල චංචල නම් පය චංචලයි පොළොව නිශ්චලයි. එහෙම නැත්නම් අපි ඇවිදින ටේප් එකක් උඩ ඇවිදිනවා නම් ඒකත් හෙල්ලෙනවා පයත් හෙල්ලෙනවා. පය සීතලයි පොළොව රස්නියයි. අන්නේ විස්තර වලට හිත දාපු ගමන් තමන තීරණ පටන් අර ගන්නවා. අර ඇස් පේන්නේ නැති මනසට කණ්ණාඩි දෙකක් දාලා බැලුවා වගේ ඒකේ විස්තර රාශියක් එන්න පටන් අර ගන්නවා. ඉතින් මේ විස්තර රාශිය එන්නේ ඉස්සලා අඩු ගානේ අර මේ මම වමයි කියන්නේ. මේ වමේ මේ තද ගතියයි වැටෙන්නේ කියන එක දැක්කොත් තමයි තද ගතිය තියෙන පොළවේද පහේද කම්පන චංචලකව තියෙන පොළවේද පහේද කියලා විස්තර බලා ගන්න. ඉතින් මේ විස්තර දුන්න කෙනාට ඉදිරි විස්තර කියලා දෙනක හරිම ලේසි. නමුත් මේ ආගෙත් මේ ලේඛනයේත් මේ වම තියෙනකොට දකුණ තියෙනකොට දෙක වෙන් කරගන්න නෑ තාම. වෙන් කරගන්න. ওই තීතිත් වෙන් කරගන්න. වෙන් කරන ඉවරලා බලන්න ඒ තබන තබන වෙලාවේ ස්පර්ශක ස්පර්ශ පාසා මෙතන ත්‍රිපිටකයේ තියෙනට වැඩි තොරතුරු රාශියක් තියෙනවා. ඕක පුංචි කළ සලකලා ඉදිරියට යන්න බෑ. ඕක ලොකු කරන්න ඕන. විෂිතුරු කරන්න ඕන. පතුරු ගහන්න ඕන. පතුරු ගහ ගහ බලන ගමන් තව කෙනෙකුට ඒ විෂිතුරු සහිතව කියනවනම් කමඨාන් සුද්ධ කරනවා කියන එක හරි ලේසි. ඒකට ගොළු නම් ඒක ඉදිරිපත් කරන්නේ නැත්නම් මේ ඉව පුංචි කරලා ඊරෑ බතලත් එක්ක බත් කෑවේ හෙට උදේට මට අර ගමන යන්න තියෙනවා මේ ගමන යන්න තියෙනවා කියලා වල්පල් කතා කරන්න ගත්තොත් ඉතින් කමටහනක් නෙමේ සුද්ධ වෙන්නේ. ඒව නිකන් සම්පප්පලාප. නිසා මේ තොරතුරට ගියා නම් ඔය ලැබෙන අත්දැකීමේ මතක තියාන දෙකක ගැටුමක් තියෙන්නේ. දෙක හරියට ඉදිච්ච කෙහෙල්ගේ ටික පොත්ත ගැලෙවෝ වගේ මෙන්න මේ කැල මේකයි මේ කැල මේකයි කියලා විස්තර කරන්න කරන්න මම එක්ක උතර නැහැ. ඔතන භෞතික විද්‍යාවක් විතරයි ඉතුරුයි. ආහන්නේ විස්තර ටික ඉදිරිපත් කරන්න ගිය ගමන් අපි කතා කරන්නේ ආර්ය භාෂාවෙන් බුදුහාමුදුරුත් එක්කයි. ඒකට වල්පල් කතා නැහැ, සම්මුතියක් නැහැ, පරමාර්ථයට වැටෙනවා. ඉතින් එතෙන්ට යන්න පියවර කිත් දෙක තුන තමයි අපි මේ තියාගන්න හදන්නේ. ඒ නිසා ඉදිරියේදී අර විස්තර පුළුවන් තරම් ඕජාව සහිතව විස්තර සහිතව ඉදිරිපත් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ කසන ගොඩවල් වලට කෙනෙකු ලවා හෝ ගිනි තැබීම සීලයට හානියක් වේදයි පැහැදිලි කර දෙන්න. සීලය අරියකාන්ත සීලයක් වන අයුරු ඊතා කාර්යක පැහැදිලි කර දෙන්න. නිර්වන් සන්නයි. මෙහෙදී ඔය වගේ ප්‍රශ්න කර දේවල් කරන්න යන්න එපා. කරන්න ගියාම තමයි සැක තියෙනවා. ඒක නැතුව සාකච්ඡා කරලා හෝ අත්දකලා හෝ ගන්න දෙකින් තමයි තමයි සැක දුරු වෙන්නේ. ඒක නිසා මේ වගේ පූර්ණ කාලීන භාවනා කරන වෙලාවේදී අපි වත් පිළිවෙත් කරනවා මිසක් දෙනවා මිසක් අය වගේ බරපතල දේවල්ට යොදවන්නේ නැහැ මොකද යෝගාවචරගේ හිත ඔද්දල් වෙන්න නිසා මතක තියාගන්න සිල්පද කඩන්න නැත්නම් ජීවිතයක් නැහැ ජීවත් වෙනවා කියලා කියන්නේ අපරාධයක් ජීවත් වෙනවා කියලා කියන්නේ දුකක් ජීවත් වෙනවා කියන්නේ කාගේද කොන්දක් උඩ ඉන්නේ අපි එකෙකුටවත් මේකේ අහිංසක ජීවිතයක් කියලා එකක් නැහැ survival of the fittest කියලා ඕක තමයි චාල්ස් ඩාවින් නිරූපණය කරේ බලවත් එකා ජය ගන්නවා ඒ නිසා බත් වේලක් කන්න ගිහිල්ලා එළවලු තම්බනකොට කොච්චර ටොංගානක් කොකපණ පිටර පිච්චෙනවා. කුකුල් පිටර නම් අහුවෙලා අයින් කරන්න පුළුවන් අපි කන්නේ කාගෑරි කැම වේලක්. අපි ඉන්නේ කාගෑරි ඉඩමක. ඒ නිසා මේ ඉඳගෙන මේ කරන අපරාධයේ ධර්ම දන්නවනම් නිවන් දකින්න ලේසියි. කවුරු හරි හිතනවා නම් මම ඉන්නේ මේ සුද්ධවන්ත සීලවන්ත ජීවිතය කියලා එනනම් ඒ මනස හීනක ජීවත් වෙනවා. ඒකයි බුදු කෙනෙක් නැවත මේ ලෝකෙට එන්නේ නැත්තේ මොකද මේකේ ජීවත් වෙනවා කියන්නේ පවක්. ගත කරන හැම චිත්තක්ෂණයම කාට හරි කරදරයක් අත්. කාගේ හරි දැන් මේ අපි මේ කෙනෙක් උතර නැත්තම් වෙන කෙනෙක් රිට්‍රීට් එකට එනවනේ. මේ කාගේ අවස්ථාවක් තමයි අපි අරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි අනුන් දෙන බතක් කන්නේ. ඉතින් ඒ නිසා කොන මේ කුණු පුච්චනකොට සත්තු මරන කතාව නෙවෙයි. අපි මේ අත හොල්ලොල්ලා යනකොට මේ පිටියල්ලේ වැදිලා මැරෙන භූතිය ප්‍රමාණ කොච්චරද කියලා කියන්න බැරි ඒ නිසා පිටියල්ලේ මයිල් එන්නේ නැහැ කියලා අටුවාචාන් වහන්සේ කියලා තියෙනවා. මාත හොල්ලෝල යනකොට අපි අත හොල්ලලා නැහැ ඉලන්දාරිකමට අපි භූතයන්ට ගහන්න ඕන කමක් අපිට නැහැ. නමුත් කෝටි ගාණක් උණ්ඩ තිත්ත ගුණ වර්පෙන් බැන බැන ඉන්නවුන් මේ අක්කු යනවට වට අත හොල්ලෝලා යනවා අපිට ජීවත් වෙන්න බෑ කියලා. ඒක නිසා දන්න, පේන, වැටහෙන සිල්පත වලින් අයින් වෙන්න ඒකයි ශිෂ්ටාචාරය කියන්නේ අපිට නොවැටෙන නොදන්න දේවල් අපිට සීමා කරන්න බෑ. ඒ නිසා දැන දැන දේවල් තියෙනවා නම් ඒක වෙලාවේ සිල් ලකින වෙලාවේ භාවනා කරන ඒවා නොකර නිකන් ඉන්න. අපිට සදාකාලිකව ඒක කරන්න පුළුවන් ඉද බැරි විදි කියන වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා මේ වගේ දේවල් වලින් අපි පුළුවන් තරම් වෙන්ව වාසය කරනවා. ඒ නිසා අපි භික්ෂුන් වහන්සේලා ලෝකේ ජීවත් වෙනවායි කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා පුළුවන් තරම් ඒවල් වලින් වෙන් කරනවා ගිහියෝ ඒ භික්ෂු ජීවිතයට අනුග්‍රහයක් වශයෙන් ඒ කටයුතු ඇතු කරලා දෙනවා. ඔබ වහන්සේලා මේ පුලුවන් තරම් පව අඩු කරන ජීවත් වෙන එක. භාවනා කරන යෝගාවචරය වෙනුනොත් කැප කරන විශාල ගිහි පිරිසක් ඉන්නවා. මේගොල්ලෝ ඒ ටික කරලා දෙනවා. හැබැයි යෝගාවචරය මේ අතර පයට වැඩ කාර්ය තියන් නිකන් ඉන්න හොර වෙන්න කරනවා නෙවෙයි. Taman කළ යුතු ටික කරනවා. ඒ වැඩ මේ වෙලාවෙ අයින් කරනවා. මූල ධර්ම වශයෙන් මතක තියාගන්න ජීවත් වෙන හැම එකම බරක්. ජීවිතය කියලා කියන්නේ ඝර්ෂණයක්. ජීවිතය කියලා කියන්නේ මේ කටු කටු කරෝසන දෙයක්. මුළු ලෝකෙම පිටලා තියෙන දුකක. ඒ නිසා සිල්පද කඩන්න නැතුව ජීවත් වෙන්න හදනවයි කියලා කියනවනම් මේ වතුර ටිකක් ඉල්ලන අපි තෙත ගතිය නැති. වතුර කියන්නේ තෙත ගතිය තමයි. පුළුවන් තරම් අඩුවෙන් කරන්න බලන්න. එහෙම නැතුව කාටවත් ඇඟිල්ල දික් කරලා මෙයා දුස්සීලයි මම දුස්සීලයි එයා සිල්ලන්තයි මම දුස්සීලයි කියන්නේ. අපි ඔක්කොම ඉන්නේ අන්තරාය බෝට්ටුවේ. පුළුවන් තරම් දැන දැන දක දක කරන දේවල් අඩු කර ගන්න බලන්න. හැබැයි කවදාකවත් හිතන්න එපා මම 100%ක් සිල් ලකිනවා කියලා. කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මනුස්ස ලෝකේ කිසිම තැනකේම ජීවත් වෙන්න බෑ. හැබැයි මම තුන්වෙනි වතාවට කියනවා දැක දැක දැන දැන කෙරුවොත් නම් ගෙවන්න වෙනවා. එහෙම නැති වුණත් සිද්ධ වෙනවා කියලා හැම සතෙකුටම යාපු වෙලා ජීවත් වෙන්න. කිසිම කෙනෙකුට අපිට අයිතියක් නැහැ මරන්න. මම මැරෙන්න කැමති නැති නිසා ඒ නිසා ඒ වගේ ගිනි තියෙන වගේ වැඩ, ගෙවල් ගිනි තියෙන වගේ වැඩ. ඒකේ ඉන්න තත්තු කුරා කුඹිය කොච්චර බහිනවද? ගෙට ගිනි සිබ්බහම මිනිහ කොච්චර බහිනවද? අර වාමක ඉඳද්දී දෙබරයක් පැදලා තිබුණා ප්‍රසිද්ධ හතරමං හන්දියක. ඉතින් අපි ඔක්කොම රස්සාවෙන් ගියාට පස්සේ ඔකට ගිනි තිබ්බා. ගිනි බඩ පස්සේ අර වද දෙබර පැටවෙන්නේ පිලා වද ටික වැටලා තියේදී කතෝලික එකෙක් හිටියා අපි ගාවට ඊට පස්සේ කිව්වා ත්‍රස්තවාදී වැඩක් නැහැ කරලා තියෙන දාස් ගාණක් પરම්පරාව ඉන්නකොට දෙඹර වද තියේදී ගිනි අරගෙන බිම දාලා ලංකාවේ මිනිස්සුෙකුට කරුවා නම් පත්‍රයේ ප්‍රධාන හෙඩින් එකේ නා ගමකට ගිනි තියලයි කිය. දෙබරු කාට කියන්නේ? උන්ට කතා කරගන්න බෑනේ උන්ට වෙනම ලංකාදීපේ හරි දිවයිනි කියලා පත්‍රිකුත් නැනේ දාන්න. මේක අපේ මනුස්ස ලෝකෙනේ. දෙබර ලෝකයක් නෙවෙයිනේ. ඉතින් ඒක නිසා අපි ඔක්කොම බුද්ධ ආගමර කතෝලිකයෙක් ඇවිල්ලා කියනවා අමුත් ත්‍ස්තවාදී වැඩක් නෑ කරලා තියෙන්නේ. කිසිම සාධාරණයක් වෙනේ සටන් කරන්න බැරි මේ අහිංසක සතාට පදේ පිටින් තියෙද්දි කිරි කිරිදරු ඔක්කොම මරලා දාලා තියෙනවා. ඉතින් ඒක දැන දැන කරනවා නම් අපි කියන්නේ නෑ ඔය ගෙවල් දොරවල් හිටපොඩි ළඟ දෙපරක් තිබ්බත් පොඩි උන්ට අයින් දිරිසිනේ සවකම් අයින් කරනවා කියන එක අපි සාධාරණයෙන් ගන්නවා. නමුත් දෙපළගේ පැත්තෙන් හිතුවොත් ජයනාසේ දෙපැත්තම කල්පනා කරලා කියනවා ඔබ කැමති නැත්නම් ඔබ නැති වෙලාගෙට ගිනි තියනවා දකින්න මේ අනුන්ගේ එකකට ගිනි තියලා සතුටු වෙන්න යන්න එපා. ඒවට වෙන ක්‍රම තියෙනවා. හරියට බුදුරණාසේ වත්තක් හන්ද කියලා තිනවා මෙහෙම දැක්කම කරන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒක නිසා ඕක කරන්න හැම වෙලාවෙම ක්‍රම තියෙනවා. අපි මේ භාවනා කරන වෙලාවේදී ඒක අපි ඔළුවට ගන්නෑ. අනික් වෙලාවෙදිත් ඔක එක දවසෙන් කරන්න බෑ. බොහෝ කාලයක් පුරුදු වෙන්න ඕනේ මානව දයාව, පරිසර ලැබියාව, ගස්කොළන් වල තියෙන ආශාවත් එක කාලයක් ජීවත් වෙනකොට තමයි හදිසි වෙන්නේ නැතුව ක්‍රමයෙන් මේක කරගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ දවස් හතරේ මම හිතන්නේ ඔකට උත්තර හොයන්න පුළුවන් වෙයි කියලා. උපමාන දෙකක් තියාගෙන ඉන්න අපි ජීවත් වෙනවා කියලා කියන්නේ කාට හරි කරදරයක්. දෙක දැක දැක දැන දැන කරදර කරන්න යන්න එපා. නැති බැරි කමට ඉල්ලන්න. නැති කරකමට හිඟන්න. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් කාටවත් බරක් වෙන්න කරදරයක් කරන්න යන්න එපා. විනාචාමින් වංශ මා මාස කීපයක වරණත් මාස 6ක් සිත සක්මන් භාවනාව කරගෙන යන අයෙක්. විශේෂයෙන් අලුයම් කාලයේ ඊට හොඳින් සත්‍ය වඩමින් කරගෙන ගෙමි. සුළු ගැටලුකාරී තත්වයට වරණත් තුළ පාවෙන්නාක් බඳු වැනෙන ගතිය වහන්සේගේ ගුණ උපදේශ අනුව සමාරෙන්න ගුරු උපදේශ අනුව සාමාන්‍ය තත්ත්වයක්සේ සලකා නිකරම සක්මනේ යෙදුණෙමි. පසුගිය දිනවල ධනහිසක ඇති වූ ආබාධයක් නිසා වරණ ඇතුලේ වෛද්‍ය උපදේශ අනුව සක්මණෙන් මිදී පරයන්කයක් පමණක් යෙදුණෙමි. ආබාධයෙන් දැන් 95ක් පමණ සුවයි. දැන් මාහට සක්මන් භාවනාවේ යෙදෙන විට ඉතා කෙටි කාලයක් තුළ විනාඩි 15ක් 20ක් මුලින් දැනුණු පරිදි පාවෙන්නාක් මෙන් ඉතා සැහැල්ලුවෙන් නමුත් වැනෙමින් ඇවිදින්නාක් මෙන් දැනේ. නිදිමත නොවන බව දනිමි. දෙපතුල් වැලිමට ස්පර්ශ වෙනවා දැනේ. ඔබ වහන්සේ මුලින් දුන් උපදෙස් පරිදි එන බාධක ගණන් නොගෙන සක්මනේ යෙදෙමි. ඉතා කෙටි කාලයක් තුළදී වරාණ තුල විනාඩි 15ක් 20ක් පරයන්කයට යාම සුදුසුද? පාදා දෙන්න ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නිර්වාන් සන්නයි. නෑ අවශ්‍යම නෑ. තමන්ට දිගට භාවනා කරගෙන යන්න නිදිමතත් ඇවිල්ලා නිදිමතත් කැඩිලා පරයන්කේදී සක්මනේදීම මේ චිත්‍රපටයේ තව ජවනිකා කීපයක් පේන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකේ අන්ත සමාධියක් ආවයි කියලා හිතන පළියට ගියාට ඒක අනිවාර්යයෙන්ම සමාධිය මේ පරයන්කේට හේතු බූත වෙනවාමයි කියලා කියන්න බෑ. නොවෙනවාමයි කියලා කියන්නත් බෑ. ඒ නිසා සම්මතයක් වශයෙන් තියෙන විනාඩිය පැයක සක්මනක් කරන්න ඕනේ. එනිසා විනාඩි 45 විතර පැනනාට පස්සේ තමයි අපිට සක්වන පදන්නේ. ඒ නිසා හදිස්සියෙම ගුණපලියට යන්න එපා. ආධුනිකයෙක් නම් විශේෂයෙන්ම පැය සක්මන කරන්න බාන්න පුළුවන් තරම්. ගෞණීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ආනාපාන සති භාවනාව මම මගේ ඉරියව්ව ඉස්සෙල්ලාම බලා සිටියා. ඊට පස්සේ හුස්මට සිත පිහිටෙව්වා. වරණ ඇතුළේ නාසය ගාව මට දැනුණා ඇතුල් වෙන හුස්ම කෙටි හා පිට වෙන බව වෙන හුස්ම දිගයි. මට දැනුණා ඇතුල් වෙන හුස්ම කෙටි හා පිට වෙන හුස්ම දිගයි. සමහර තැන්වලදී ආශ්වාස හා ප්‍රශ්වාස අතර පොඩි හිස්තැනක් වරණ ඇතුලේ ગેප් තේරුණා. එහෙම කරන ගමන් හුස්ම රැල්ල ටිකෙන් ටික දැනෙන්න අඩුවී නැති වුණා. faded away. මට ඒ වෙලාවේ ෆෑන් ශබ්දේ ඇහෙන නිසා නිින්ද ගිහිල්ලත් නැහැ. ස්වාමින් වහන්සේ සිහියෙන් ඉන්න කියපු නිසා මම දීර්ඝ හුස්මක් අරගෙන හුස්ම දිහා බැලුවා. ප්‍රශ්නය මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් දෙන්න. ස්වාමින් වහන්සේට ඉක්මනින් නිවන්සෝ ලැබේවා. තිරුවන් සරණයි. මගේසර ප්‍රශ්නයක් නම් මතුවලා නැහැ. නමුත් බලනකොට මේ ඉදිරියට යන්න හදන බව පේන්න තියෙනවා හිතේ. විශේෂයෙන්ම අර ආශස්පසාචි හොඳට දකින්න නිසා අර හොඳට ආස්වාස් ප්‍රසවාස මෙනෙහි කරමින් යන්න ඒ තුනි වුණාට තුනි වීම ආනාපානෙට ආනාපාන සතියට බාධාවක් වෙනවාද කියන එක බලන්න. ඇත්තටම තුනි වෙන එක භාවනාවට අනුග්‍රහයක් කියලයි මූල ධර්මානුකූලව කියලා තියෙන නිසා එවැනි ලෑස්තියකින් යන්න. එතකොට මේක වෙස්සලාගත්ත සුභාශිංසනයක් වෙයි කියලා හිතනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට වම සහ දකුණ වෙත වෙන වෙනම සිහිය පවත්වාගෙන යාමේදී දකුණට වඩා වම් පාදයේ නිතර ශරීරයේ බර වැඩි වන බව දැනුනි. වම් පාදයේ දකුණු පාදයට වඩා පොළොවට තද වෙන ගතියක් දැනේ. එමෙන්ම සිහිය හොඳින් පීටන්නේ ඇඟිලි තුඩු පොළොව හා ගැටෙන විටය. පියවර 10ක් පමණ සිහියෙන් යා හැකිය. අනේ ශබ්ද වලට මනසේ අරමුණ ඔස්සේ හිත පිට යන බව දැනේ. නැවතත් ආපසු අරමුණට සිත පිහිටුවා ගනී. මේ අන්දමින් සිත පිටපණින එක අඩුවන විට තද නිදිමත ගතියක් දැනේ. ඉන්පසු පරයන්කට යයි. එවිට නිදිමත නැත. පරයන්කේදී හොඳින් සිහිය පිහිටයි. ඉඳහිට සිත පිට දුවයි. නැවතත් අරමුණට යොමු කරගනී. වරණතර වාඩි වෙලා නොත්. ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටීමේදී ආශ්වාසයේ සීතල ගතියකුත් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ උණුසුම් ගතියකුත් දැනේ. තවදුරටත් අරමුණේම සිටන විට ආශ්වාස ප්‍රශ්වාස වෙන් කර ගැනීමට නොහැකි වේ. එවිට එය සෙලවෙන වායෝ ධාතුවක් ලෙස බලා සිටී. මේ පහදා දෙනසේක්වා ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. පහදා කරන දෙයක් නෑ මේක පුළුවන් තරම් පුරුදු කරලා මේක තමයි ඉදිරියට යන ක්‍රමය කියලා ලෑස්තිලා යන මේන අත්දැකීම් සැක කරන්න එපා. අස්පනා අපිට අත්දැකීම් නම් ඒක තමයි අන්තිම ගරුකල යුතු දේ. සැක විරහිතව ගියාම ඊටත් වැඩිය පාර ඍජු ගමනක් වෙයි කියලා හිතනවා. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නයක් පැවඳනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේ කමඨහන් ධර්මදේශන පෙර මා සක්මන් භාවනාවේ යෙදුනේ වම් පාය ඔසවනවා ඉදිරියට තල්ලු වෙනවා බිම තබනවා දකුණු පාය සමා වෙන යනුවෙන් එහෙත් ඒ ඉස්සල ක්‍රියාවක් බව මට ඔබ වහන්සේගේ කමඨහන් ධර්මදේශයෙන් පසු වැටහුණි පසුව මා වැලි මළුවේ අඩිය තබමින් සිදුවන දේ ගැන විමසිල්ලෙන්ම සතිය පිටවා ගනිමින් බැලුවෙමි. යටිපතුලට වැලිවල ලනු පැදුරෙහි රළු බව දැනුණා. එහෙත් පතුල් දෙකට ඇති වූ දැනීම වෙනස් බව දැනුණා. එක පාදයක ඇඟිලි වලටද අනෙක් පාදයේ මැද කොටසටද තෙරපීම වැඩියෙන් දැනුණා. ඒ මා පාද බිම තබන ආකාරයේ වෙනසක්ද නැතහොත් ඉරියව් නිරීක්ෂණයේ වරදක්ද? එක් පාදයක් ඔසවන විට අනෙක් පාදයට ශරීරයේ බර දරා ගන්නා බව තේරුණා. එහෙත් දකුණු පාදයට වඩා වම් පාදයට එම බර දරා ගැනීමේ හැකියාව අඩු බව තේරුණේ දකුණු පාදයේ ඉක්මනින්ම බිම තැබීමේ අවශ්‍යතාවය දැනුණු නිසාය. දැනට මා ලබා ඇති මෙම අත්දැකීම් වල වරදක් ඇත්නම් මා කෙරේ අනුකම්පාවෙන් සුදුසුකමටහන් ලබා දෙනමින් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. සම්මා සම්බුදු සරණින් ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඉටු වේවා. යතර අත්දැකීම් වල වැරදක් නැහැ. නමුත් අර එක එක තැන් වලට එක එක වෙලාවට තෙරපින් වැඩි වෙනකොට මේ পায় තැබීමේ වැරද්දක්ද කියලා අනවශ්‍ය සැකයකින් අර අත්පනා අපිට ලැබෙන භාවනා අධ්‍යක්ීම් අභියෝගයට ලක් කරලා තියෙනවා සැකයට ලක් කරලා තියෙනවා ඒක කරන්න එපා. අපි ප්‍රත්‍යක්ෂය කරු කරන්න තියෙන්නේ චින්තාමේ ඉස්සර වෙන්න දෙන්න එපා. ඒ අඩුපාඩු වෙච්චාම අනිත් ඒවා නම් හොඳයි කියලා තමයි කියන්නේ. හොඳයි අපි බලාපොරොත්තු වුණාට වැඩිය පොඩ්ඩක් වැඩිපුර කාලය අරගෙන තියෙනවා. ඒ නිසා අපි මෙතනින් සක්මණ සඳහා කාර්ය ගත කරන ගන්න බලාපොරොත්තු වෙනවා. අපි පැයකට අසන්න කාලයක් කියනවා සක්මණට තියෙනවා. අපි තුනට නැවත රැස් වෙනවා. පරයන්ක භාවනාවක් සඳහා ඒ මතක් කිරීම සමග අපේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමා මෙතනින් සටහන් කරනවා. ශිරු ජනාටම තෙරුවන් සරණයි.